ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාවේ හුස්ම රැල්ල මුල මැද අග දකිමි. මේ අතර ආස්වාසය සහ ප්‍රස්වාසය අතර මැද 30 තැනක් ඇති බව මට තේරෙයි. මේ ගැන යමක් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඇත්තටම මේ අර ලෝකයේ ඔක්කොම හැදිලා තියෙන පුරුද්දලා පුරුදු කරලා ඒක මේ ඇහැ ඒක ගුලියක් විදිහට ඒකක විදිහට දැකීම නිසායි අපි මේ සංසාරයට බැඳෙන්නේ. ඒක පුට්ටු කළා මේ භංගුර දෙයක් නිකන් అలවලා පුට්ටු කළා හදලා තියන තියක් බව දන්නවා අපි මෙච්චරම ලෝකේ සංසාරේ මේ දේවල් වලට ඇලෙන්නේ නැහැ. නමුත් අපේ ඇහත් අපේ සංඥාවත් අපේ ප්‍රඥාවත් හැම වෙලාවෙම නিত্য, ස්ථිර, සාර ඒකක වශයෙන් පෙන්වන්න හදන්නේ. ඉතින් ඒක නිසා ඉස්සල්ලාම යෝගාවචරයට බුදුජානනාථ පෙන්වන සතෝ ආස්ස සති සතෝ පස්ස සති කිය. මේ ආස්වාසේ වෙනම එකක් ආස්වාසේලාදී ප්‍රස්වාසේ නැහැ. ප්‍රස්වාසේ වෙනම එකක් ප්‍රස්වාසේලා ආස්වාසේ නැහැ. එහෙමනම් මේ ආස්වාසේලා ප්‍රස්වාසේලා මාරු වෙන තැන ආස්වාස ප්‍රස්වාස දෙකම නැත්තන තියෙන බෑ. තර්කයෙන් බැලුවොත් ආස්වාසේලා ප්‍රස්වාසේලා මාරු වෙනකොට ඒ සංක්‍රාන්ති අවස්ථාවේදී ආස්වාසේටයි තිත් නැහැ ප්‍රස්වාසේටයි තිත් නැහැ. ඔන්න ඒ දේශ සීමාවේ තමයි මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ. එතන තමයි අල්ලන්න ඕනේ. ඉතින් වෙන්නේ අර ආශ්වාසය ගෙවම් කරලා ගෙවම් කරලා ගෙවම් කරලා ඒ ප්‍රශ්වාසය පටන් ගන්න ඉස්සෙල්ලා ඒ තියෙන අතරමැද තැනට එනකොට හිත අන්ධබන්ද වෙනවා. හිත නිකන් කම්පට චංචල වෙනවා. හිතා ගන්න බැරි තත්යකටපත් වෙන නිසා අපිට හිතෙන්නේ ආශ්වාස මගක් ගෙවල එකපාරට ප්‍රශ්වාසයේ මුලට පයින්. අර අතරමැද තියෙන හිස්තන පෙන්වන්න නැති එක තමයි තෘෂ්ණාවේ කෘත්‍යය. මේ දෙක අතරමැද ගැටලලා දානවා තෘෂ්ණාව. ආශාසයෙන් මගක් ගෙවෙනකොටම ඊගාට මතුවෙන ප්‍රසවාසයේ අල්ලා ගන්නවා. මේ දෙක අතරමැද යටිපහුව වෙනකොටද අල්ලන්නේ නැති එක තමයි මේ අපිට සත්‍ය අවබෝධ කරගන්න තියෙන දුර්ලභම නැත්තම් මේ තණ්හාවේ කෘත්‍යය. ඉතින් මුද්‍රජනන්ස කියන එක නිසා ආශාසයේ ගෙවන් වෙගෙන යනකොට දැන් ඔබ අන්ධබන්ද වෙනවා. ඔබ නිකන් මේ භූමිකම්පාවකට අහුනා වගේ මොකද මේ හෙල්ලුම් කන්න ගන්නවා. අන්නේ වෙලාවේදී දැඩි සතියකින් මීටත් වැඩිය මේක සියුම් වෙනකන් මීටත් වැඩිය සියුම් වෙනකන් මීටත් වැඩිය සියුම් වෙනකන් බලහන් ගියොත් දවසක තේනවා මේ දෙක අතරමැද විස්තර කර ගන්න බැරි හිස්තනක් හරහා පනිනවා. මේකට අපි අලුත් අවුරුද්ද සංක්‍රාන්තිය කියලා තියෙනවා. ඒ සංක්‍රාන්තියේදී කියනවා මීන රාශිය මේෂ රාශියට ඒ ග්‍රහය මාර වෙනකොට මැද තියෙන නොනගතිය කියන එක. නොනගතිය කියන්නේ ඒක නැකත් නැහැ. ඒලා මොකුත් කරන්න එපයි කියනවා. ඒකට කියනවා පුණ්‍ය කාලය කියලා. ඔය භාවනාවේදී ඔය ඔය නොනගතේ එනවා. ඔය නොනගතේ එන වෙලාවේදී අන්දමන්ද වෙනවා. ඒකට කියන්නේ සංක්‍රාන්තිය කියලා. සංක්‍රාන්ති කියන්නේ මේකෙන් මේකට මාරු වෙන අවස්ථාව. ඉතින් ඒ නිසා ඉරියව්වකින් ඉරියව්වකට මාරු වෙනකොට අරමුණකින් අරමුණට මාරු වෙනකොට හැම වෙලාවෙදීම යටිපහුව වෙන මේ තන සංසාරජීව කවදාවත් දැකලා නැහැ. බුදුජානනාචෝ උපක්‍රම කරන්න කියලා පෙන්නනවා. ඉතින් සය යම් කිසි කෙනෙකුට පෙනුණා නම් ආශ්වාස කෙන ප්‍රශ්වාසයෙන් හිස්තන එයාට ඊගාට බලන්න පුළුවන් ආශ්වාසය ඇතුළත එක ආශ්වාසයක් ඇතුළත ආශ්වාස 1000ක් විතර තියෙනවා. ඒ වෙයි ඉන්නේ ගැසි ගැසි ගැසි ගැසි. ඒ දෙක අතරත් පුංචි පරතරයක් තියෙනවා. මේ අපි ඉන්නේ මේ විගංගඩොල් ලඳපු ඉදමනේ. ඉදමකනේ ඉන්නේ. මේක ලෑලි වලටම හදලා තියෙනවා මම හිතනවා දැකලා ඇති කියලා. ලෑලි කැලි පුට්ටු කරලා හදනවා. එහෙම නැත්නම් අපි හිතමු මේක මුළු එකටම තනි ලෑල්ලක් තිබ්බයි කියලා නැත්නම් මේක ඔක්කොටම වක්‍රව පිඟන් ගැටලක් තිබ්බයි කියලා. ඒ පිඟන් ගැටලක් තිබ්බනම් අර කොණෙන් ගත්ත කුණු ටික පිහගෙන මේ දොරෙන් ගෙනියන්න පුළුවන් තන්නි කර වීදුරුව වගේ. එහෙම නැත්නම් කෑලි කෑලි පුට්ටු කරලා හොඳට මැදට ග්‍රවුන්ඩ් එක දාලා මැද්දනම් අර වාගේම පිහගෙන යන්න පුළුවන් දූවිලි මඟ නතර වෙන්නේ නැහැ. නමුත් අවුරුදු 20ක් විතර යන්න වෙන්නේ මොකද්ද මේ පිඟන් ගැටලුල ඈත් වෙනවා. ලියවල තිබුණා නම් ඔච්චර ලක්ෂයක් හැදුවත් ඒක ඈත් වෙනවා විඩව් වෙනවා කියන්නේ. විඩව් වුණාට පස්සේ වෙන්නේ මොකද? දූවිලිත කරන් පිහන පිනානට අර මැද තියෙන හිල් වලට වැටෙනවා. මේ දූවිලි ටික මෙතෙන් යනකොට නැහැ. දූවිලි නැති වෙලා පිහන්න ගත්ත දූවිලි එනවා. අර යට තියෙන වැවිසිලා. අතන මැද ඉඩ එන නිසා අන්න ඒ වගේ තමයි ආධුනික යෝගාවචරයට පේන්නේ මේක එක තලයකට වා. ඒක මෙතනින් පණ ගත්තේ අතෙන් යනකම් එක යායට තියෙනවා. නමුත් හොඳට භාවනා කරනකොට වෙනවා ආශ්වාස මේ පොතක පිටු පිටු හේතු කරලා වගේ පොත් කරලා වගේ ආශ්වාස පුංචි පුංචි වර ආශයක් හැදලා තමයි ආශ්වාසය හැදලා තියෙන්නේ. මේ අතරමැදත් ආශ්වාස ප්‍රශ්වාස දෙක අතරමැද වගේ හිස්තනක් තියෙනවා. හිස්තන් තියෙනවා. එතකොට මේ ඉන්නේ ආශ්වාසයේ ක්‍රියාවක් නෙමෙයි ක්‍රියාවලියක් විදියට. පඩිපෙලක් නගිනවා වගේ ප්‍රශ්වාසය කරන පඩිපෙලක් වහිනවා වගේ එක එක දෙක අතර හිස්තන් තියෙනවා. ඊට පස්සේ ඒ විදිහට කඩන කඩන කඩන ගියාට පස්සේ බුදුජානනාංශත් ප්‍රකාශ කරනවා භෞතික විද්‍යාවත් ප්‍රකාශ කරනවා හිස්තනයි වැඩිපුර තියෙන්නේ කියලා මේ. අපිට දැන් පේන එක ඝණයක් තියෙනවා හිස්තන කලාතුරකින් හම්බෙච්චාම පාටි දාන්න යනවා අපි. ඉගෙන හිස්තන පැත්තෙන් බලපන් 104යි ද්‍රව්‍ය තියෙන්නේ අනේ 196ම හිස්තන් කියලා මේ. එදාට මේක ශූන්‍යයි කියලා කියනවා. ඒ ශූන්‍ය භාවය දකින්න පළවෙනි එක තමයි මෙතන අතර අතරමැද තියෙන ඊස්තන් දකින්න එක. අතරින් මෙතනින් දකින්න. ඒක තව වැඩිවීම පිණිස තව ඒක ප්‍රකට වීම පිණිස ඒකට ගරු කරලා භාවනා කරන්න කරන්න පටන් අරගත්තා පස්සේ තමයි තේරෙයි. තියනවා කියන දේවල් වලට අපේ හිත කැමැති නැති හිස්තන් නැස්චාර්ස දකින්න තිබ්බත් දැක්කත් අකමැති. කලාතුකෙන් පෙනුනොත් ඒ භාවනාවේ දියුණුව නිසා පෙන්ලා තියෙන එකලස නිසා පෙන්ලා තියෙන්නේ අන්නේ විදිහට හිස්තන් වැඩිපුර දකින්න නම් ආශාසයේ මුල මැද අග දකින්න එහෙම නැත්නම් මුල මැද අග ගෙවම් කරන යනකොට ක්‍රියාවලියක් වෙන හැටි දකින්න කියලා බලන්න පටන් ගත්තට පස්සේ කවදා හරි තේරෙයි මේක ඇත්තටම හිස්තන් විතරයි තියෙන්නේ කියලා. නැත්නම් තියෙනවා නම් තියෙන්නේ 104ක් විතර දේවල්. ඉතින් ඒ දක්වා යන්නේ එකයි මේකෙත් කියන්නේ. ඒ නිසා ඒක නිකන් අර දීපු මොකද්ද මේ අහලා තිබුණු ප්‍රශ්නට උත්තරේ කියන්න තියෙන්නේ මේ අන්තං දැන් පැලිරක් දැක්කා. ඉස්සරහට යනකොට මේකේ පැලිරි පමයි වැඩි වෙන්නේ මේ මේ සිමෙන්ති දාපුවාම දැකලා තියෙනවද දන්නේ නැහැ ටික කාලයක් ගියම හුලං ඉරියනවා කියලා එකක් වෙනවා. සිමෙන්ති දාලා සුද්ධ බඳලා පස්සේ හුලං ඉරියනවා. පාරණ පිඟම් බඩු අරගත්තාම පිඟඟට වල ගැහෙනවා කියන එකක් තියෙනවා. ගැහිලා එහාට මෙහාට ඉරි ගන්නවා. කල්යනකොට කල්යනකොට අර වගේ තියෙන මේ මේ බන්ධනේ නැති වෙලා අතරමැද විඩව් වෙනවා. ඒක බිම වැටිච්ච ගමන් ඒ තියෙන ඉරක් දිගේ තමයි පල්ලයන්නේ. ඉතින් ඒ වගේ ගැහිච්ච මම අපේ අම්මා ඉනකොට කියන්නේ ගැහිලා තියෙනවා කියලා. ඉදි ගැහිලා කියන එක වෙන්නේ නැහැ. ඒව එකක් කරුනම අලුත්ම එකක් කරන තරම් කනගාටු වෙන්න දෙයක් නැහැ. මොකද කොහොමදත් ඒක ඉතින් ඉරි ගිහිල්ලා තිබ්බේ. සිමෙන්තිය උලන් ඉරි ගියාට පස්සේ අර ඉතින් සිමෙන්ති දාපු දවසේ තියෙන සෙනෙහස නැහැ. ඒක නිසා අචංචා ස්වාමීන් වහන්සේ කියලා තියෙනවා බණ කියනකොට ඉස්සරහ තියෙන වීදුරුව පෙන්නලා මේක කැඩිලා නැති වුණාට මේකත් කැඩිලා තමයි තියෙන්නේ කියලා. කවදා හරි කැඩෙනවා. ඉතින් කැඩනවා කියලා අඬන්න දෙයක් නැහැ. දැන්වත් තියෙන්නේ කැඩිලා තමයි. ඔක හයියට තිබුණ එකක් බිම වෙලා ගන්නොත් තමයි කනගාටුවක් ඇති වෙන්නේ. හැම මේ මැටක මේ බුදුජානසී කියලා තියෙනවා කුඹල්ලු කොච්චර ලෝකෙ හිටියත් උන් කොච්චර මැටි ගැලේ හදුවත් සියල්ලම කැඩිල්ලෙන් හමාර වෙනවා. එහෙම එහෙමනම් හිතුව මැටි කලයක් කරනකොට එච්චරම හදන්න දෙයක් නැහැ. ඉතින් මේ ශරීරයත් මැටි කලයක් විතරයි. ඉතින් අනන්ත අවකාශ තියෙනවා, පේන්නමක් තියෙනවා. කැලි කැලි කරලා බලනකොට මැරිලා යහට ගෑලි ගියත් ඉන්න කාලේ තුන පූර්වක්ට දැනගත්තට පස්සේ ඒ සෙනෙහසෙත් පැලේරියාමක් සිද්ධ වෙනවා. තෘෂ්ණාවේ පැලේරියාමක් සිද්ධ වෙනවා. මාන්නේ පැලේරියාමක් සිද්ධ වෙනවා. සක්කාය දිට්ඨියේ පැලේරියාමක් සිද්ධ වෙන එක පේන්නේ ආනාපානසිකේ අතරමැද තියෙන පැලීර වගේ තමයි. ඒකෙදි කියනවා මේ ස්නායු ශල්‍ය විද්‍යාවේදී අතක් පිච්චෙනකොට ඒන රස්නිය ධන ගතිය නිසා අත පිටිපසට ගන්න ක්‍රියාවලිය සිද්ධ වෙන්න නම් ඒ අතේ ඉඳලා ඊගාව තියෙන ස්නායු මධ්‍යස්ථානට පණිවිඩයක් යන්න ඕනේ. මේ භයානක දෙයක් සිද්ධ වෙනවා කියලා ඊට පස්සේ ඒකෙන් පණිවිඩයක් පේශි වලට දෙන්න ඕනේ අත පිටිපසට කරා. ඊතරට පිච්චෙන තැන ඉඳලා ස්ථාන මධ්‍යස්ථානට හරි ස්නායු මධ්‍යස්ථානට හරි මොළේට හරි යනකොට ස්නායු පුරුක් රාශිය කරා යන්නේ. තනි ස්ථානක යන්නේ. ඒ පුරුක් රාශිය හරහා කවදාකවත් රත්නිය බව යන්නේ රසණය කියලා අතපෙච්චුනට රසණය බව දන්නේ වෙන රසායනිකයක් යන්නේ. නැත්නම් විද්‍යුත් චුම්බක මේ මේ ශක්තියක් යන්නේ ඒකල මේ ස්නායු තුඩු වල ඉඳලා ඊගාව ස්නායු තුඩුවට සම්බන්ධ වෙන තැනදී මේ අපි ඉස්සෙක් නම් රසණීය පණිවිඩය ගියාට මේකට යන්නේ සීතලයි කියන එක. වයර් මාරු වෙනවා කියන්නේ ඔන්න ඕකට. ඉතින් මේ මනුස්සයාට බනිනකොට හිතනවා ස්තුති කරනවායි කියලා. ස්තුති කරනකොට බනිනවායි කියලා හිතෙනවා. කිසිම කෙනෙක් නැහැ මේ ලෝකේ ඒ පණිවිඩේ කෙලින්ම මොළයට ගිහිල්ලා මොළෙන් විස්තර දෙන යතරමැදිචි නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් ඒ විස්තර කළා කියනවා ඒ සංඥාවක් දැන් අත මෙතන එක්ක තද සීතලකට අහු වෙලා අනතුරුදායකයි තද උණුසුමකට අහු වෙලා විදුලියකට වැදිලා අනතුරු වුණාට පස්සේ ගැනීම සිද්ධ වෙනවනේ මේ ඕනම පණ තියෙන කෙනෙකුට. අන්නේ ගැනීම සිදු වෙනකොට පිච්චිලා අත ක්‍රියාත්මක වීමක් අතර පුංචි කාලපරතරයක් තියෙනවා. ඒ කාලපරතරය මේ ක්‍රියාවලිය හරහා තමයි සිද්ධ වෙන්නේ. අවදි හොඳ අවදි භාවයකින් සතියකින් ඉන්නවනේ ඉක්මනට සිද්ධ වෙනවා. වෙහෙස වෙලා අසහනයටපත් වෙලා පීඩාවටපත් වෙලා ඉන්න කෙනෙක් ඒක වෙනව අඩුයි. ඒ රෙස් නියුරෝ ට්‍රාන්ස්මිටන්ට් වැඩ කරනවා එච්චර සක්‍රියව සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් ඒකෝට සෑයෙන අනතුරක් වෙනකන් රස්නි වබ තේරෙන්නේ නැහැ. ඒ නිසා මේ කටයුතු ඔක්කොම ඒ ස්නායුවකින් ස්නායුවකට මාරු වෙන එක තමන්ගේ මෙතෙක් සංසාරේ ගෙනාවු කර්ම ශක්තිය වල හැටියට පුරුදු කරපු අබ්බැහි වල හැටියට තමයි ගමන යන්නේ. හැම වෙලාවෙදීම මේ තනි ඍජු වයර් එකක් හරහා යන ගමනක් නැහැ. කැඩි කඩ වෙච්චි දේවල් හරහා නිකන් මේ කඩයිම් තරඟ දුවනකොට එකනට එකට බැට් එක මාරු කරගෙන යන ගමනක් තියෙනවා. ඒක භාවනා කරුවොත් විතරයි අහුවෙන්නේ. නැත්තම් හිතන්නේ ආස්වාද ප්‍රසවාස එක දිගටම සම්බන්ධ වෙලා වගේ. ඒ නිසා එක පැලිරක් හරි දැක්කනම් ඒක දියුණු පවුණු වෙන විදිහට දිගට කරගෙන යන්න ඒ දැක්කෙත් සති සමාධි එකලස් වෙච්ච නිසායි කියලා හිතාගෙන ධෛර්යමත් වෙන එකයි කරන්න තියෙන්නේ.